ඊළඟට අශෝක ලේනගේ මහත්ම අවසරයි ස්වාමීන් වහන්සේ මට සමා වෙන්න මගේ දෙවෙනි ප්‍රශ්නේ ඉස්සෙල්ලා ගමන අහන්න බැරි වුණා. වෙලා තියෙනවා නම් අහන්න පුළුවන් ස්වාමීන් වහන්සේ. මගේ දෙවෙනි ප්‍රශ්නේ ස්වාමීන් වහන්සේ ඉන්ද්‍රිය සංවරය කර ගැනීමෙන් සංවරය වැඩි දුරටත් ඒ ගැන විමර්ශනය කරගෙන යනකොට ඒ සංවරය තව තවත් වැඩි වෙනවයි කියලා තේරෙනවා ස්වාමීන් වහන්සේ. තව තවත් විමර්ශනය කරගෙන යනකොට ඒ ඇති වෙන తত্ত্বය ඇති වෙන తত্ত্বය දැන දැක ගන්නවයි කියන තත්ත්වයට ආවහම ස්වාමින් වහන්සේ ඒකද කියන්නේ අධ්‍යත්වා බහිද්දා කියන කියන එකට මට එහෙම තේරුමක් නෑ ස්වාමීන් වහන්සේ. දැන් අපි මුලදි කරන්නේ උත්සාහයෙන් දේවල් විමස විමසා ඒ කියන්නේ විතක්ක ਵਿਚාර තුලින් නැවත නැවත අරමුණු වලට යොමු කරමින් හිතමින් කල්පනා කරමින් තමයි අපි මුලින් දේවල් තේරුම් ගන්නේ. අර දැන දැක කියන තැනට ආවහම ඒ නැවත නැවත උත්සාහ කර කර බලන ගතිය නෙමෙයි එතන තියෙන්නේ ඊළඟට වචන වාක්‍ය වශයෙන් හිතන කල්පනා කරන ගතිය නෙමෙයි තියෙන්නේ අපි අර මුල් දවසේ සිහිය ගැන කතා කරනකොට කිව්වා ඒ අභ්‍යන්තර කතා සියල්ල නවතිනවා හරියට සිහිය නුවණ උපදිනකොට අර සිහිය නුවණ අඩු අවස්ථාවේ තමයි අපිට වචන කිය කිය වාක්‍ය කිය කිය විතර්ක කර කර අරමුණට සිත මෙහෙවන්න වෙන්නේ අපිට මුල් අවස්ථාවේ. එතකොට ඒ පුහුණුව නැවත නැවත නැවත නැවත කරගෙන යනකොට අපිට සිහිය නුවණ හඳුනා ගන්නා ප්‍රමාණයත් එක්කලා අපිට ඒක අවදි කරගන්න පුළුවන්. ඒ සිහිය සහ නුවණ අවදි වුණාම එතන නැවත නැවතර බලහත්කාරයෙන් අරමුණ සිහි කරන ඒක හඹාගෙන යන ඒක ගැන කල්පනා කරන වාක්‍ය වචන වශයෙන් ඒ ඔස්සේ හඹාගෙන යන ඒ මොකුත් නැහැ. මනසට මේ ඇස් දෙකට පේන්න වගේ දේවල් සිතට නුවණට වැටහෙන්නට ගන්න. ඒක තමයි දැන දැක කියලා කියන්නේ. ඉතින් අජ්‍යත් බහිද්දා කියලා කියන්නේ ඇතුළත දේවලු. තමන් සම්බන්ධව තමන්ගේ කය, තමන්ගේ සිත, චෛතසික ධර්ම, තමන් හා බැඳුණු ධර්මතා ඒවත් පෙනෙනවා. තමන්ගෙන් පරිබාහිර කියන්නේ තමන්ගේ පංචස්කන්ධයෙන් පරිබාහිර දේවලු ඒ විදිහට පැහැදිලිව දැනෙන්න ගන්නවා. ඒකයි අජ්‍යත් බහිද්ද කියලා. ඒ කියන්නේ අරමුණක් පැහැදිලිව සති සම්පජඤ්ඤයෙන් පෙනෙනවා. තමන් සම්බන්ධව පැහැදිලිව සති සම්පජඤ්ඤයෙන් පෙනෙන්නට දැනෙන්නට ගන්නවා. පැහැදිලි ස්වාමීන් වහන්සේ තුරුවන් සරණයි.